සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංගරුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි උතුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ තනුජා ධර්මපාල දියණියගේ සදහම් සිත්මල්යාය දහම් පොත එලිදැක්වීමට පැමිණි මේ පින්වත් සියලු දෙනාටම තුනුරුවන් සරණින් සිත සාන්තිය යහපත සැලසීවා කියලා පළමුව මම සිත පතනවා මේ පොතේ මට සිද්ගත්තු පොඩි වාක්‍යයක් තියෙනවා මා හිතන්නේ තනුජාදීනියට මම කිව්වා මේ ලංකාවේ බුද්ධ ශාසනයේ බොහෝ කල් පවතින වාසනාව තියෙනවා වාසනාවට තමයි ඔබ වැනි අයත් දී වෙන්නේ කියලා. මොකද මට මොන ගැහිච්ච ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් මේකේ තියෙනවා ඒ තුමිය කියලා මේ වදන් මට මගේ මරණ මොහොතේදී සිහිපත් වේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් හැටියට ශ්‍රාවකයන් හැටියට අපි මැරෙනවා කියන අදහස අපිට හිතෙන එක කොච්චර ලොකු දෙයක්ද? මේ ලෝකේ සිද්ධ වෙන විවිධ දේවල් බලනකොටනේ මේ යුගයේ මිනිස්සුන්ට පැවිද්දන්ට ගුරුවරු අඳු ගන්න අඳුන ගන්න බෑ. දරුවන්ට මව්පියෝ අඳුන ගන්න බෑ. ස්වාමියා පිරිඳ අඳුන ගන්න බෑ. සේවකිරු ස්වාමියා අඳුන ගන්න බෑ. බඳු ලෝකෙක අපිත් මැරිලා යන මිනිස්සු අපිට මේ ධර්මයේ පිට ඕනේ කියන අදහස මම හරි කැමැතියි ඒකට. ඉතින් මා කල්පනා කළා පින්වතුනි කද ඔබට බුද්ධ දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි නිපාතේ මේ උතුම් දේශනාව අපට හරි වැදගත්. මේ දේශනාවේ නම මහානාම සූත්‍රය අංගුත්තර නිකායේ පස්වෙනි පොතේ අටවෙනි නිපාතේ මේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ දිනවල වැඩ සිටියේ කපිලවස්තු නගරයේ නිග්‍රෝදාරාමයේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් හිටියා මහානාම කියලා එදා බුදුරජාණන් වහන්සේ බහැදකින්න පැමිණුණු මහානාම බුදුරජාණන් වහන්සේගෙන් හරි වැදගත් ප්‍රශ්න හතරක් ඇහුවා. ඒ හතර තමයි මේ හතරයි ඒ හතර ලැබිච්ච පිළිතුරුයි මේකේ තියෙන්නේ. පළවෙනි එක තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ උපාසකෙක් වෙන්නේ කොහොමද? දැන් කාලේ අපි උපාසක කියන වචනේ වෙනුවට අපි පාවිච්චි කරන්නේ ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියන එක. ඒ කාලේ පාවිච්චි කරපු වචනේ උපාසකෙක් වෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා යතෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති යම් දවසක මහානාම බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ධම්මං සරණං ගතෝ හෝති ධර්මය සරණ ගියා නම් සංඝං සරණං ගතෝ හෝති ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් එත්තවතාකෝ මහානාම උපාසකෝ හෝති මෙපමණකින් උපාසක කියලා කියනවා එතකොට අපිට තියෙන හරිය වැදගත් කරුණක් මේ සරණ යෑම දැන් අපිට හර හැමදෑම දකින්න කුකුල්ලගේ කර්මලේ වගේ සුදට පේනවනේ. ඒ වගේ පුංචි කාලේ ඉඳලා අපි මේ තෙරුවන් සරණ යෑම කරනවා. ඉස්කෝලේ පටන් ගන්නකොටම අපි තෙරුවන් සරණ යනවා. වෙන වැඩක් පටන් ගන්නකොට තෙරුවන් සරණ යනවා. විශේෂ සභාවක් ආරම්භ කරනකොට තෙරුවන් සරණ යනවා. රැස්වීම පටන් ගන්නකොට තේරුවන් සරණ යනවා. අපි මේ විදිහට අපි නිතර නිතර සරණ ගියේ මට හිතෙන්නේ අවබෝධයකින් නෙවෙයි. අපි හිතුවේ මේක යම්කිසි වැදගත් බෞද්ධ චාරිත්‍රයක් කියලා මිසක් මේ සරණ යාමක් ගැන අර්ථයේ වැටහුණු බවක් මා මට තේරෙන හැටියට බොහෝ දිනෙකට වැටහිලා නැහැ. අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කිව්වහම අපිට එකපාරට මතක් වෙන්න ඕනේ අපි සරණ යන්නේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේව අපි සරණ යන්න අපිට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් අවශ්‍ය නොවේද? පැහැදීමක් අවශ්‍යයි. අපි අපහදින ඉතින් සරණ යන්න ඕනද? අපිට ප්‍රයෝජනයක් නොවන දෙයක් අපි සරණ යන්න ඕනේ නෑනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ අපිට උන්වහන්සේ ගැන තියෙන පැහැදීම නිසා උන්වහන්සේගේ ගුණ ගැන අප තුල තියෙන වැටහීම නිසා මම පුංචි එකක් කියන්නම් ඒක දැන් අපිට සරණ ගියාට හරියට අවබෝධින් කරගන්න බැරි අවස්ථාවක්. සමහර කියනවා මේ දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. ධර්මය අවබෝධ කරන්න නම් අනිවාර්යයෙන්ම මනුස්ස ලෝකෙට එන්න ඕනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් අපිට අරුබුදිකට ලක් වෙනවා. මොකද්ද? සත්තා දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ දිව්‍යයන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අපිට මේ ගුණය ගැන අවබෝධයක් තිබ්බනම් අපි මේ වගේ වචන කියන්නේ නැහැ. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිසුන්ට පමණක් හිත සුව පිණිස නෙවෙයි. උන්වහන්සේ පහළ වුණේ ඔව් දෙවියන්ටයි මිනිසුන්ටයි හිත සුව පිණිස. උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේගේ බුදුමුවින් මහණෙනි එකම පුද්ගලයෙක් ලෝකෙට පහළ වෙනවා. අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන දෙවියන්ටයි මිනිසුන්ටයි හිත සුව පිණිස. ඉතින් දෙවියන්ට ධර්මය ආවෝද කරගන්න බැරි නම් අපි කොහොමද ඒ ඇත්තන්ට හිතසුව පිණිස කටයුතු කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම පිණිස අපට අවශ්‍ය වෙනවා එහෙනම් උන්වහන්සේගේ ගුණ ගැන තේරුම් ගැනීම. එතකොට තමයි අපිට සරණ යන්න පුළුවන්. ඊළඟට ධර්මයේ සරණ යන්න. ධර්මයේ සරණ යාම කියලා කියන්නේ මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කවර වූ ධර්මයක්ද කියලා අපි නොදන්නා දෙයක්. සරණ යන්න පුළුවන්ද? බෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන අපි දැනගන්න ඕන. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන කෙටියෙන් දැනගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාරි සත්‍යයයි. ඊට පස්සේ විස්තර වශයෙන් දැනගත්තා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සතර සම්‍යක්පදාන වීරිය, සතර 이르දිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සමථ විදර්ශනා මේ අනේක දේවල් බුදුරජාණන් වහන්සේ අපේ යහපත පිණිස ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කළා. එතකොට අපිට මේ දේශනාව කරේ පහදිනවා සු අක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශන ලද්දේය දැන් අපි ලස්සන ලිපියක් තිබ්බොත් අපි කියන දුරාග ලිපි හරි ෂෝ හරි ලස්සනයි හොඳ කතාවක් අර්ථවත් කතාවක් කළොත් අපි කියන්නේ දුරේ කතාව බොහොම ලස්සනයි ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අර්ථ පූර්ණ මුල මැද අග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුතු දේශනා මනාකොට දිසන ලද්දේ. ඒකේ තියෙන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ වචනයක් මනාකොට දිසන ලද්දේ කියන එකට සාත්තං සබ්යංජන අර්ථ සහිතයි පැහැදිලි වචන වලින් යුක්තයි. අර්ථ කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි කියන අර්ථ නෙමෙයි. නිකන් අපි මේකේ අර්ථය මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියලා අහන්නේ. ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය තමයි අපේ සිත කිලුටු කරන යම් කෙලෙස් ඇද්ද? රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ආඩම්බරකම, අහංකාරකම, එකට එක කිරීම, හිතුවක්කාරකම ආදී කෙලෙස් මේව ප්‍රහාණය කිරීම අර්ථය කොටගෙනයි ධර්මයේ තියෙන්නේ. තේරුණාද කියන්නේ? එතකොට මේ ධර්මයේ හැසිරෙන අය කෙලෙස් ප්‍රහාණය කළේ නැද්ද? අර්ථი ගත්තේ නැද්ද? අර්ථය ලබා ගත්තා. එතකොට ඒ අර්ථය පිණිස තමයි ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ ලෝකේ ඒ ධර්ම මාර්ගේ ගමන් සුපටිපන්නෝ කියන්නේ මොකද? රාග දේශ මොහ ප්‍රහාණය කිරීම ප්‍රතිපදාවයි අන්න අර්ථය වැටහිලා. අර්ථය වැටහිලායි. එතකොට එහෙම නැතුව මේක වාද විවාද පිණිස කතා කරා නම් නුඹ හරි මම වැරදි මම හරි නුඹ හරි කියාගෙන එහෙනම් එයා ආර්ථික හරි තියාගෙන ව්‍යංජනේ ව්‍යංජනේ කරට අරගෙන ඒක බුද්ධ දේශනා තියෙන කොහොමද මහණෙනි මේ ධර්මය කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිස්සාමි නිච්චරණත්තාය නෝ ගහනත්තාය මහණෙනි මා ඔබට මේ ධර්ම දේශනා කරන්නේ පවුරක් වගේ පාවිච්චි කිරීමටයි. කරේ තියාගෙන යන්නේ නොවේයි, ඊතර වීමටයි. අන්න අර්ථය. ඒතර ඒ අර්ථය සහිත ධර්මයේ යවුවාම හිත පහදිනවා සුවාකාතයි. ඊට පස්සේ පහදිනවා ඒ ධර්මයට සම්දිත්තිකයි. මේ ජීවිතය ආબોධ කරන්න පුළුවන්. ඊට පස්සේ ධර්මයට පහදිනවා අකාලිකයි. ඒ ධර්මය ඕනම කාලයක ආબોධ කරන්න පුළුවන්. එහි පස්සිකයි. ඒ නිසා මේ ධර්මයේ විවෘතයි. ඇවිත් බලන්න කියලා ඕනම බුද්ධිමත් කෙනෙකුට විමසා බලන්න පුළුවන්. ඊළඟට ඕපනායකයි. ඒ ධර්මයේ තියෙන ඒ ඒ ධර්මයේ විස්තර කරන දේ තමා තුළ ඇති කරගන්න පුළුවන්. පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. බුද්ධිමත් කෙනා තමාගේ නැනපමණින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් මේ ලක්ෂණ තියෙන ධර්මයක් පින්වත්නි අපිට මෙච්චරයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ කෙරේ පහදිනවා. ධර්මයේ කෙරේ පහදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුවිජානෝ භවං හෝති. සුවිජානෝ පරාභව. සුවිජානෝ කියන්නේ දැනගන්න ලේසි. දියුණු වෙන එක්කෙනා දැනගන්න ලේසි. පිරිහින එක්කෙනා දැනගන්න ලේසි. සුවිජානෝ බවං හෝති දියුණුවෙක් කියලා දැනගන්න ලේසි සුවිජානෝ පරාභව පිරිහෙනෙක් කියලා දැනගන්න ලේසි මොකද ලක්ෂණය ධම්මකාමෝ බවං හෝති දියුණුවෙක් කියලා ධර්මයට කැමති ධම්මදිස්සී පරාභව පිරිහියනෙක් කියලා ධර්මයට දේශ කරනවා හරි පැහැදිලි එක දියුණුවෙක් කියලා ධර්මයට කැමති පිරිහී යෑමේ ලක්ෂණය මොකද්ද? ධර්මයට දේශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මිනිස්සුෙක් දේශ කළොත් කොච්චර පාඩුවක්ද නේ? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මොකද කළේ? දේශ කළේ නැහැ. අපි මොකද කළේ? සරණ ගියා. ආනෝය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ශ්‍රාවක සංඝයා කියලා අපි සැලකන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ගෞතම බුද්ධ ශාසනය තුල සසර දුකින් එතර වීමට පිළිවෙත් පුරන යම් භික්ෂුන් වහන්සේනමක් ලෝකෝයි හරි වැඩ සිටිද්ද අතීතයේ වැඩ සිටියාද ඒ ශ්‍රාවක සංඝරත්නය. ඒතර ඒ ශ්‍රාවක සංඝරත්නයේ හැටියට අපි ගන්නේ විශේෂයෙන්ම සෝවාන් මාර්ගයේ සිට අරහත් ඵලයේ දක්වාපත් වූ ශ්‍රාවක සංඝරත්නය අපි සරණ ගියා. මෙපමණකින් අපි උපාසක බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔබ බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් ඔබ උපාසක බවට පත් වෙනවා. දැන් ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සරණ යන්න බලාපොරොත්තු වෙනවනම් නෑ මම කිය බලාපොරොත්තු වෙනවනම් ඒතර තේරුම තමයි ඔබ මේ සරණ ගිහින් තියෙන්නේ තේරුමක් ඇතුව නෙවෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කොච්චර කාලයකට පස්සේද? එතකොට අපි කොහේ ඉදීද? විකුද්දන්ද? ඒක තේරුම තමයි අපිට මේ දැන් ලැබිච්ච දේ අපි දන්නේ. ඒකනේ තේරුමනේ. දැන් ලැබිච්ච දේ දන්නවනම් අපිට ඕන තරම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න තවමත් හොඳට අවස්ථාව තියෙනවා. ඒකට සතුටු වුණා මහානාම සාක්ෂිය මේ සරණ යාම ගැන. ඊට පස්සේ අහනවා ස්වාමීනි දැන් ඉස්සෙල්ලා මොකද්ද ස්වාමීනි උපාසක කෙනෙක් වෙන්න කොහොමද? උත්තර දුන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ධර්මයේ සරණ ගියොත් ඔව් ආරි ශාවක සංඝයා සරණ ගියොත් එයා උපාසක කෙනෙක්. ඒ කියන්නේ එයා ශ්‍රාවකෙක්. ඊට පස්සේ ආනවා ස්වාමීනි උපාසකෙක්. ඒක ශ්‍රාවකෙක් සීලවන්ත වෙන්නේ කොහමද? එතකොට අපි ශ්‍රාවකෙක් වෙලාම මදිනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්ම මදි. ධර්මයේ සරණ ගිහිනුත් මදි. ශ්‍රාවක සංඝයා සරණ ගිහිනුත් මදි. ඒක කොටසක්. දරේක සම්පූර්ණ බවට පත් වෙන්නේ කොහොමද? ඒ ශ්‍රාවකයා සීලවන්ත කෙනෙක් වෙන්න ඕන. යතෝකෝ මහානාම උපාසකෝ යම් දවසක මහානම උපාසකය පින්වතා පාණාතිපාත පටිවිරතෝති සතුන් මැරීමෙන් නැත්නම් අනුන් විනාශ කිරීමෙන් වෙන් වී වාසය කරන කෙනෙක්. එතකොට ඒ කෙනා තිසරණ පිහිටියා නම් ඊට පස්සේ යා සීලවන්ත කෙනෙක් වෙනවා. කොහොමද වෙන්නේ යා? ඔව් එයා අනුන්ගේ ජීවිත හානි කරන කෙනෙක් නෙවෙයි. අනුන්ගේ ජීවිත හානි නොකරන ඒන් වෙලකී සිටින කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දෙන ඔය ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. අනුන්ගේ ජීවිත හානි කරන්න. දඬුමුගුරු පාවිච්චි කරන්නේ නැහැ. අනුන්ගේ ජීවිත හානි කිරීමට. එයා ලැජ්ජ. අනුන්ගේ ජීවිත හානි කරන්න ලැජ්ජයි. ඒ වගේම එයා දයාවන්තයි. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතවත්. ඒක තමයි ඒ ශ්‍රාවකයාගේ සීලවන්ත භවයේ ලක්ෂණය. සීල ප්‍රාණීන් කෙරෙහි හිතවත්. පාලි භාෂාවෙන් විස්තර වෙන්නේ සබ්බපාන භූතේසු හිතානුකම්පී. නිකං හිතවත් නෑ අනුකම්පා සහගත හිතවත්කමක් තියෙනවා. ඊළඟ එක අදින්නාදාන පටිවිරතෝ අනුන්සතු දේවල් Tamanට දීලා නැති Tamanට නොදුන්න අනුන් අය දේවල් ගන්නෙ නැහැ. නුදුන් දේ ගන්නෙ නැහැ. ඒක පාවිච්චි වෙන්නේ අතේනේන සුචි භූතේන අත්නාවයරති. සොර රහිත පිරිසිදු හදවතකින් ජීවත් වෙනවා. දැන් බලන්න තෙරුවන් සරණ ගියපු සීලවන්ත ශ්‍රාවකයා සොර රහිත පිරිසිදු හදවතකින් ජීවත් වෙනවා. අපිට මේ පොඩි දේවල් හොඳටම ඇති හැදෙන්න නේ. ඒතර මේ සුර රහිත පිරිසිදු හදවතකින් ජීවත් වෙන මේක සීලය. ඊළඟ එක තමයි කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. වැරදි කාම සේවනයෙන් වින්වි වාසම් කරනවා. වැරදි කාම සේවනය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. බිරිඳක් නම් ස්වාමියා බිරිඳක් බිරිඳක් නම් නෙමෙයි බිරිඳක් ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. ස්වාමියා බිරිඳ ඉක්මවා යන්නේ නැහැ. ඒකේ තේරුම තමයි මව්පියන් යටතේ ගුරු වැඩිහිටියන් යටතේ ඥාතීන් යටතේ ඊළඟට සහෝදරයන් යටතේ ඇති දැඩි වෙන කාන්තාවන්ව දුරාචාරයට යොදවන්නේ නැහැ. දුරාචාරයට සම්බන්ධ වෙන්නේ නැහැ එතකොට ඒකට කියනවා මම මේ පාලිය පරිවර්තන කියලා. එතකොට ඒකට කියන්නේ කාමයෙන් කාම මිත්‍යාචාරයෙන් වැළකී වාසය කරනවා. ඒතර මේක තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ සීලය. ඊළඟට තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයාගේ සීලය තමයි බොරුවෙන් වැළකී ඉන්නවා. ඒක බොරුවෙන් වැළකීම ඉන්නවා කියන්නේ පිරිස මැද්දකට ගියත් ඥාතීන් මැද්දකට ගියත් සභාවක් මැදට ගියත් ආයතනයකට ගියත් නොදැක්ක දේ දැක්ක කියන්නේ දැකපු දේ දැක්කේ නෑ කියන්නේ නොයසූ දේ ඇසුවා කියන්නේ ඇසූ දේ ඇසුවේ නෑ කියන්නේ ඒ බොරුවෙන් වැළකී වාසය කරනවා සත්‍ය ගලපා කතා කරන කෙනෙක් වශයෙන්. ඊළඟට තියෙනවා ඒ ශ්‍රාවකයා සුරා මේරය මේවා මජ්ජ ප්‍රමාදට්ටාන මත් වීමට ප්‍රමාද වීමට හේතු වෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මොකද ඒක සිත උමුතු කරන දෙයක් කියලා අවබෝධයක් ඇති. මොකද මේ ශ්‍රාවකයා තෙරුවන් සරණ ගියාට පස්සේ ධර්මය අහලානේ දැන්. බුදුරජාණන් වහන්සේ වඳුනාගෙන සරණ ගියා. ධර්මයේ තේරුම් අරගෙන සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. එතකොට ඒ ශ්‍රාවකයා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ මේක උමතු වෙන වැඩක්. මේක මේ මේ මගේ සිහිනුවර නැති කරගන්න වැඩක් මේක කියලා එයා ඒක කරන්නේ. මෙපමණකින් ශ්‍රාවකයා සීලවන්තයි. මේ කියන්නේ මොකද්ද මේ අපි උදේ හවස ගන්න සිල් පන්සිල් එතකොට මේ අපි උදේ හවස ගන්න පන්සිල් ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් අපිට වීරියක් ඇතුව අපිට මේ පන්සිල් ආරක්ෂා කරගෙන අපිට හරි දැහැමි සතුටක් ධාර්මික සතුටක් ලබන්න පුළුවන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් ওই කරුණු දෙක තියෙනවනේ දැන් තෙරුවන් සරණේ පිහිටීම ඊළඟ එක සීලවන්ත වීම. අපිට මේව මේ ජීවිතේ ඇති කරගන්න බැරිද? මේ ජීවිතේ මීටත් වඩා ගුණධර්ම අපට ඕන නම් ඇති කරගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ පරලොවට නෙවෙයි. මේ ධර්මයේ තියෙන්නේ මෙලොව ජීවිතේ සාර්ථක කර ගැනීමටයි. එතකොට මෙලොව ජීවිතේ මේ ධර්මයේ තුලින් සාර්ථක වුණොත් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ ඇසිරෙන කෙනාව ධර්ම විසින් ආරක්ෂා කරන කොහොමද ආරක්ෂා කරන්නේ න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මචාරී කෙනා අපායන්නේ නැහැ අපායන්නේ නැහැ චත්තම් මහන්තං යථා වස්ස කාලේ වහිද්දි ලොකු කුඩයක් යට ඉන්නවා වගේ කියලා නිදුක් ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මය හොඳට පුරුදු කරන කෙනෙකුට ආනිසංසෙ මේකයි මොකද්ද නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධම්මචාරී කෙනා දුගතිය යන්නේ මේ අර්ථය දන්නේ නැති අය යනවා සමහර විට යා තිසරණේ පිටලා ඉන්නවා පන්සිල් ගන්නවා බුදුන් වදිනවා එයාට එක්ක සතුරු කරදර එක්ක එක එක ඊර්ෂ්‍යාවෙන් කරන කෙනෙහිලිකම් එක්ක නොයෙක් තමන් නිර්දෝෂ විනිවිද නිඳා අපහාස මේවා එනවා එන්නකට ධර්මයේ දන්නේ නැති කෙනාට මොකද හිතෙන්නේ අනේ මම මේ ධර්මයේ හැසිරෙනවා කොහොමද පිට කොහොමද පිටක් නැහැ කොහොමද යහපතක් වෙලා නැහැ මොකද මේ එයා හිතාගෙන ඉන්නේ එයා ධර්මයේ හැසිරෙනකොට එයා නිඳා නොලැබිය යුතුයි එයා ධර්මයේ හැසිරෙන එකට එයා ප්‍රශංසා පමණක් ලැබිය යුතුයි. එයා ධර්මයේ හැසිරෙනකොට එයාව සියලු දෙනා අගය කළ යුතුයි. ඒ අදහස වැරදි. මොකද ධර්මයේ හැසිරෙන්නේ ආනිසංසය හැටියට තියෙන්නේ කොහොමද? න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා අපායන්නේ නැහැ. එතන මේ ජීවිතේ ධර්මයේ හැසිරෙන එක්කෙනාට කරදර එනකොට එක්ක නින්දාක්ද බුදුරජාන් වහන්සේට කොච්චර නින්දා පහසාවද කොච්චර කරදරාද ශ්‍රාවකයන්ට කොයිතරම් වුණාද වර්තමානයේ මට කොච්චර තියෙනවද එතකොට එහෙම බලද්දී ඒක අපි අපේ අනී අපි මෙච්චර ධර්මයේ අතර නැයි අපට වෙනවා කියලා හිතුවොත් වැරදි අපේ රැකවරණය කිසි කෙනෙකුට හානි කරන්න බෑ අපි ගත්ත කෙනෙකුට බාහිරින් නින්දා පාස කරන්න පුළුවන් නේ නමුත් අපේ ධර්ම මාර්ගයට එන ඒ හේතුයෙන් විනාශයක් කරන්න බෑ. අපි ධර්මයේ හැසිරෙනවා නම්. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? ධම්මචාරී වීම. ධම්මචාරී වීම. ඒතර ධම්මචාරී වීම තුල න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරී. ධර්මය හැසිරෙන එක්කෙනා දුගතියේ යන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ධර්ම නැත්තම් අපි හිතනවා අපි ධර්මයේ සමහර බලාපොරොත්තු වෙන මම ධර්මය හැසිරෙනවා මම සීලවන්තයි. ඒ නිසා මට සල්කන්න ඕන. මම ධර්මය හැසිරෙනවා මම සීලවන්තයි. ඒ නිසා මං කෙනෙක් අහන්න ඕන. මම ධර්මය හැසිරෙනවා මම සීලවන්තයි. ඒ නිසා මට නිදහස ඉන්න ඕන. එතකොට ඒක ධර්මයේ හැසිරීම පිළිබඳව අර්ථය නෙවෙයි. ඒ නිසා ධර්මයේ හැසිරීමේ අර්ථය තමයි සුගතියම. එතකොට මේ ආර්ථී ඒ ආර්ථී ලැබෙන්නේ ඒ කියන්නේ පරලෝ සුගතිය ලැබෙන්නේ මෙලොව ජීවිතය තුළ මේ ජීවිතය තුළ තියෙන ධම්මචාරී බව මතයි. එතකොට මේ ජීවිතය තුළ තියෙන ධම්මචාරී බව අපි මේ ජීවිතය තුළ දිනු කරන්න ඕන එකක්. ඒක මේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන එකක්. එතකොට මේකේ අර අපිට අමාරු මේ ධම්මචාරී බවට රුකුල් දෙන සමාජයක් නැතිකම. එතකොට එහෙම තියෙද්දී නමුත් අපි වීරිය ගන්න ඕනේ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න. දැන් ඔබට මතක ඇති බුද්ධ දේශනාවල තියෙනවා සතර සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. හරියටම මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගත්තොත් හරියට සතර සතිපට්ඨානෙ වැඩුවොත් දවස් 7කදී උනත් අරහත්ත්වයටපත් වෙනවා එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා. එතන අපිට හිත පහදවා ගන්න මේ හේතුවක් නෙමෙයි. මේ හිත පහදවා ගන්න තියෙන කරුණේදී අපි හිත පහදවා ගන්න නැතුව අපි කිව්වොත් නෑ ඔය කියන දේ කොහේ කරන්නද කොච්චර කල් අපි සංසාරේ තව යන්න තියෙනවා ඔය කතා කරන දේසින් කරන්න පුළුවන්ද කියලා අපි බුදු කෙනෙකුගේ ධර්මයේ හිලා දැක්කොත් අපිට ඕනේ අපි පටු කල්පනාවකට අපි ඇවිල්ලා අපි හානියක් කරගත්ත වෙනවා අපටයි අපි අහන අයටයි. මේ නිසා අපිට ඕන වෙනවා අපේ ජීවිතේට හිතසුව පිණිස පිළිපැදීම. අන්න එකට අන්නේ දෙයට හේතු වෙන ප්‍රශ්නයක් මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අහන මුලින් ඇහුවේ උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? මොකද්ද ලැබෙච්ච පිළිතුර? ඔව් බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් ධර්මයේ සරණ යෑමෙන් ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන් උපාසක කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඇහුවා සීලවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද? එතකොට ඒකට පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් සීලවන්ත කෙනෙක් වෙනවා. ඊළඟට සමහර පංචශීලයේ ආරක්ෂා කිරීම කියන එක හරියට දන්නේ නැහැ. දැන් සමහර අය ඉන්න වෙජිටේරියන්. වෙජිටේරියන් වෙලා ඒගොල්ලෝ කල්පනා කළා ඒගොල්ලෝ කියන්නේ මම පන්සිල් ආරක්ෂා කරනවා. එයා පන්සිල් කියලා සැලකුවේ මොකද්ද? වෙජිටේරියන් වෙලා ඉන්නේ. පන්සිල් කියන්නේ සිල්පද පහක්. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මහානම ශාක්‍ය ස්වාමීනි උපාසක කෙනෙක් අත්හිතාය පටිපන්න තමාට හිතසුව පිණිස පිළිපදින්නේ කොහොමද නෝපරහිත හැබැයි අනුන්ට හිතසුව පිණිස නැහැ. Tamanට හිතසුව පිණිස විතරක් ඉන්න අනුන්ට හිතසුව පිණිස නැති උපාසක කවුද? අපිට වැදගත් නැද්ද ඒක? තමාට විතරක් හිතවත් අනුන්ට හිතවත් නැහැ. මේකේ තියෙන මහානාම උපාසක කෙනෙක් ඉන්නවා. තමා හොඳ ශ්‍රද්ධාවෙන් යුක්තයි. මොකද්ද මේ ශ්‍රද්ධාවෙන් යුක්තයි කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමකින් ඉන්නවා. නෝ පරං සද්ධා සම්පදාය සමාදපේති. ඒ වුණාට අනිත් අයව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්නේ නැහැ. එතකොට යා තමාට හිතසුව පිණිස ඉන්නවා. අනිත්යට හිතසුව පිණිස නැහැ. අනිත්යව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්නේ නැහැ. තමා විතර ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටලා ඉන්නවා. ඊළඟට තියෙනවා උපාසක කෙනා තමා විතරක් සීල සම්පත්තියේ පිහිටලා ඉන්නවා. අනිත් එක්කෙනාව සීල සම්පත්තියේ පිහිටවන්නේ නැහැ. ඊළඟට උපාසක කෙනා තමා විතරක් දන් දෙනවා. අනිත් එක්කෙනාව දානයේ සමාදන් කරවන්නේ නැහැ. ඊළඟට තියෙනවා අත්තනා භික්ඛූණං දස්සනකාමෝ හෝති. තමන් විතරක් ස්වාමින් වහන්සේලා බැහැ දකින්න යනවා, බණ යනවා, ධර්ම සාකච්ඡා කරන්න යනවා. නෝ පරම් භික්ඛූණං දස්සනේ සමාධිපීටි. අනිත් අයව මේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාව බැහැ දකින්න සමාදම් කරවන්නේ නැහැ. තමන් විතරක් ගිහිලා බණ ආලා ඉගෙනගෙන එනවා. ඊළඟට අත්තනා සද්දම්මං සෝතුකාමෝ හෝති. තමන් විතරක් බණ තමන් විතරක් ධර්මයේ අහලා ධර්මයට අහන්න කැමති වෙනවා. නෝපරං සද්ධම්ම සවනේ සමාධිපේති අනිත් අයව සද්ධර්ම ශ්‍රවණේ සමාදන් කරවන්නේ නැහැ ඊළඟට තියෙනවා අත්තනා සුතානන් ධම්මාන තමන් අසු ධර්මයේ තමන් පාඩම් කරගන්නවා තමන් මතක තබා ගන්නවා හැබැයි අනිත් අයට මතක තබා ගන්න උදව් කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඒ තමන් මතක තබාගත්තු ධර්මය තමන් නුවණින් විමසනවා. අනිත් අයව නුවණින් විමසන්න පොළඹවන්නේ නැහැ. ඊළඟට තමන් නුවණින් විමසන ධර්මය තමන් තීරුම් අරගෙන තමන් ධර්මයේ හැසිරෙනවා. අනිත්‍යව ධර්මයේ හැසිරෙන්න පොළඹවන්නේ නෑ කියන මහානාම මෙයාට කියන්නේ තමාට විතරක් හිතවත්ව වාසය කරන කෙනෙක්. අනිත්‍යයට හිතවත් නැති කෙනෙක්. මෙතන කරුණු කියත් ඉතින් බලන්න. තමන් ශ්‍රද්ධාවන්තයි. පළවෙනි එක ශ්‍රද්ධාව. අනිත් එක්කෙනාව ශ්‍රද්ධාව පිටවන්නේ නැහැ. දෙවෙනි එක සීලය. තමා සීලේ පිළිපදනවා. අනිත් එක්කෙනා සීලේ පිළිපදවන්නේ නැහැ. තුන්වෙනි එක ත්‍යාග සම්පත්තිය. තමා ත්‍යාග සම්පත්තිය පිළිපදවා ගන්නවා. අනිත් එක්කෙනා ත්‍යාග සම්පත්තිය පිළිපදවන්නේ නැහැ. හතරවෙනි එක භික්ෂුන් වහන්සේලාව දකින්න කැමති වීම. තමන් භික්ෂුන් වහන්සේලාව දකින්න යනවා. අනිත් එක්කෙනා භික්ෂුන් වහන්සේලා දකින්න එක්කන් යන්නේ නැහැ. එතකොට හතරයි. පස්වෙනි එක තමන් ධර්මය අහනවා අනිත් එක්කෙනාව ධර්මය අහන්න යොදවන්නේ නැහැ. හයවෙනි එක තමන් දන්න ධර්මය මතක තබාගෙන ඉන්නවා. අනිත් එක්කෙනාට මතක තබා ගන්න උදව් කරන්නේ නැහැ. හත්වෙනි එක තමන් ධර්මයේ අර්ථ විමස විමස තේරුම් ගන්නවා. අනිත් එක්කෙනාට ධර්මයේ අර්ථ විමසලා තේරුම් ගන්න උපකාර කරන්නේ නැහැ. අටවෙනි එක තමන් දන්න ධර්මයේ හැසිරෙනවා. අනිත් එක්කිනාට ධර්මය හැසිරෙන්න අනුබලයක් නැහැ. අන්න එවැනි ශ්‍රාවකයාට කියන්න මොකද්ද? තමාට හිතව. තමාට හිතව. හැබැයි අනිත්යයට හිතවත් නැහැ. අත්ථ හිතාය පටිපන්නෝ. තමාට හිතවත්. නොපරහිතාය. අනිත්යයට හිතවත් නැහැ. ඊට පස්සේ අහනවා ස්වාමීනි උපාසක ආනන්ද කවුද මේ මහානම සාක්‍යයන්ව ස්වාමීනි උපාසක තමාටත් හිතවත් අනුන්ටත් හිතවත් වාසය කරන්නේ කොහොමද දැන් බලන්න අපිට කොච්චර හොඳ ජීවිතයක් අපිට ලබා ගන්න පුළුවන්ද ඒ තමයි උපාසක පින්වතා අත්තනාච සද්ධා සම්පන්නෝ හෝති තමා හොඳට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් එන්නේ. ඊළඟට පරංච සද්ධා සම්පදාය සමාදපේති. අනිත් එක්කිනාවත් ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන. දැන් මෙන්න මේක තමයි අර තනුජදුව කළේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමනු ශ්‍රද්ධා සම්පත්තිය ඇති කරගෙන හිටියා. අනිත්යව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්න මහන්සි ගත්ත මේ ලිපි ලියන්නේ ඒකනේ. එතකොට විශේෂයෙන්ම එතකොට මේ තනුජ බොහොම ශ්‍රද්ධාවෙන් මේ කළේ. බොහොම ශ්‍රද්ධාවෙන් කියන්නේ සාමාන්‍යයෙන් මම මේ මෙවට එච්චර උනන්දුවක් නැහැ. එතකොට මම උනන්දුවක් නැත්තම් එතකොට දැන් තනුජතුම තමයි මට මං හිතන්නේ හත්තට වතාව ටෙලිෆෝන් කරලා කරලා තමයි ගන්න අවස්ථාවක් අරගෙන ඉන්නවද කොහොමද කියලා කොහොම හරි දුවගෙන එනවා. ඇවිල්ලා ඉතින් ලියාගන්න. මොකද හේතුව අර මට තියෙන වැඩ කටයුතුත් එක්ක මට එච්චර මේ බාහිර වැඩ කරන උනන්දුවක් නැහැ. ඉතින් ඒ නිසා උනන්දුවක් ඇති කරලා දෙනවා. උනන්දුවක් ඇති කරලා දෙනවා. ඒතර තමා ශ්‍රද්ධා මේකේ අර්ථය හරියට අඳුනා ගන්න ඕනේ කියන්නේ ඒකයි. ඒතර අපි ලිපියක් ලියනවා නම්, දහම් කවියක් ලියනවා නම්, බුදු ගුණයක් ලියනවා නම්, දහම් ගුණයක් දේරුණන් පළවෙනි එක තමා සද්ධා සම්පත්තියේ පිටා ඉන්න ඕනේ. ඊළඟ එක අනිත් එක්කනාව සද්ධා සම්පත්තියේ පිහිටවන්නට ඕනේ. එතකොට මේ අනුකම්ප එතකොට අපිට තියෙන්න ඕනේ මොකද්ද? පරහිතාය. ඒ පරහිතාය කියන්නේ අනුන්ට හිතවත්, අන්‍යයන්ට හිතසුව පිණිස අන්‍යයන්ට අනුකම්පා පිණිසයි මම මේ කරන්නේ කියලා එතකොට විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම කල්පනා කරොත් ලංකාවේ තියෙන ඒ පුවත්පත් ආයතන වල විශේෂම ලීක් හවුස් ආයතනය තමයි ධර්ම ප්‍රචාරයට විශාල අනුග්‍රහයක් දක්වන ආයතනය. එතකොට සත්තමා සද්ධා සම්පත්තියේ පිහිටලා අනිත්‍යව සද්ධා සම්පත්තියේ පිහිටනවා. විශේෂයෙන්ම ලීක් හවුස් ආයතනයේ විශාල පිරිසක් ඉන්නවා ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටමින් ජීවත් වෙන හොඳ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවන්ත පිරිස. එතකොට අත්තනාත සීල සම්පන්නව තමා සීලවන්ත වෙලා පරන්ත සීල සම්පදාය සමාදපේති අනිත් උදවියත් සීල සම්පත්තියෙහි සමාදන් කරවන අපිට කොච්චර පිනන්ත බලන්න දැන් සතුන් මරණ නැත්තම් සතුන්ට හිංසා පීඩා කරන කෙනෙක් කේන් වැල්ලකී වාසය කරන්න උදව් කරන්න තියෙනවා නම් සොරකම් කරමින් ඉන්න කෙනෙකුට ඒ සොරකමින් වැළකී වාසය කරන්න උදව් කරලා තියෙනවා නම් කොච්චර ලාභයක්ද නුමගගේ චරිතය අපි ගත්තොත් නුමගගේ චරිතය සුමකට ගන්න උදව් කරන්න තියෙන නම් කොච්චර ලාභයක්ද බලන්නනේ ඒ නිසා මේ ඒ වගේ හරියට පින්දහම් කරගන්න අපේ ජීවිතේ තමාට හිතසුව පිණිස අනුන්ටත් හිතසුව පිණිස වාසය කරන්න අපිට හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. තමා සීලේ පිළිපදලා අනිත් අයවත් සීලවන්ත කරන්න අනුබල දීම. උදව් කිරීම. මොකද අපි එහෙම මේ සීලවන්ත කරන්න ඕනේ මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ විපත්ති තුනක්. පළවෙනි එක තමයි සීල විපත්ති. දෙවෙනි එක තමයි චිත්ත විපත්ති. තුන්වෙනි එක තමයි ditthi විපත්ති. සීල විපත්ති කියලා කියන්නේ මේ සීල් නැතිවීම. සීලය කියලා කියන්නේ අපිට තියෙන මේ පසුතැවිල්ලක් නැති ජීවිතයක පදනම සීලය. එතකොට අපේ ජීවිතේ අපිට චෝදනා කරන්නේ නැහැ. ඔබ මෙහෙම කළා, ඔබ මෙහෙම කළා කියලා චෝදනා කරන්නේ නැහැ. අපි සීලයක පිට පිට පිටන දවසේ ඉඳලා. එතකොට මේ සීලය නැත්තම් අපි සීලේ දුස්සීල භාවී විපාක ආදීනව අපි අහලා තියෙනවා. එතකොට අපි දන්නව නෑ. සමහර විට අපි වයසට ගියපු වෙලාවල මේ රැකී රක්ෂාල් මොකවත් නැතුව අපි උහි ඇඳේ වාඩි වෙලා ඉන්න වෙලාවක අපිට මතක් වෙන්න පුළුවන් අනේ ඔබ මේම කළා මේම කළා කියලා. එතකොට පසු තැවෙන්නේ නැති වෙන්න සතුට ලබා ගන්න අපිට තියෙනවා සීල සම්පත්. සීල විපත්‍ය කියන්නේ මොකද්ද? ඒකෙන් සිතේ විපිලිසර බව ඇති වෙලා මරණින් මතු දුගතිය උපදිනවා. චිත්ත විපත්‍ය කියන්නේ චිත්ත විපත්‍ය කියන්නේ ද්වේෂය. ඇති වෙලා ද්වේෂය මුල් කරගෙන අකුසල් කරනවා. රාගය ඇති වෙලා රාගය මුල් කරගෙන අකුසල් කරනවා. මෝහය ඇති වෙලා මුල් අකුසල් කරනවා. එතකොට ඒ සිත කිලුට කරගෙන පාශය කිරීම චිත්ත විපත්‍යයි. චිත්ත විපත්‍ය වෙනත් පුද්ගලයන් දුගතියයි. ඊළඟට ditthi vipatti. ditthi vipatti කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටි අහලා ඒ මිත්‍යා මත අහලා මිත්‍යා මත පිළි අරගෙන ඒ විදිහට මතවාද ඇති කරගෙන සිටීම. එතකොටත් මරණිමත් වෙනවා කියනවා. එතකොට ඒ අනතුරු නෑ මේ ධර්මයේ හැසිරෙන කෙනාට. එතකොට තමාත් බොරුවෙන් වැළකීලා අනිත්‍යයත් බොරුවෙන් වළක්වලා තමාත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා අනිත් අයව මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි වළක්වනවා. දැන් අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා මේ වෙපාරේ අපි වාහන වල යද්දී අපිට පේනවා තැබෑරුන් ළඟ මේ අම්මලා ඇවිල්ලා තියෙනවා මේ බෝතල් අරන් යන කඩේට. ඒ මොකද? දරුවා අම්මලා යවනවා කඩේට අම්මේ ගිහිල්ලා එනකට අරගෙන එන්න කියලා. අම්මට දැන් අම්ම නොගිනවොත් මොකද වෙන්නේ? අර දරුවා අම්මලාට කරදර කරනවා. ඉතින් අම්මලා අකමැත්තෙන් හරි ලැජ්ජාවෙන් හරි සමහර අම්මලම හරි දුකක් අපේ හිතට දැනෙනවා. මේ මව්වරු ගිහින් අර තැවෑරුම ගාව ඉන්නවා දකින්නකට. පාරේ යනකොට මට පිනිච්ච මම මේ කියන්නේ. එතන මේක තේරුම තමයි ඒ ඒ ඒ ජීවත් වෙච්ච පරිසරය තුල ධර්ම කතාවක් ලොකුවට ගිහින් නැහැ. ධර්ම කතාවක් තිබුණා නම් එක්ක දරුවන්ට ඒක කියා දෙන්න අම්මට අවස්ථාව ලැබෙන්න ඕනේ. එක්ක දරුවම හිතාමතා එකෙන් වලකලා ඉන්න ඕනේ. ඉතින් මේ නිසා ධර්මයේ හැසිරෙන කෙනා කොහොමද තමාත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. අනුනුත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරවන්නේ නැහැ. එතකොට තමා සීල සම්පන්නිය පිහිටියා අනිත් අයව සීල සම්පන්නියේ පිහිටවනවා. ඊළඟට තමා දන් දෙනවා. දැන් දන් දෙනවා කියවම පින්වත්නි ඒක හේතුව බුදුරජාණන් වහන්සේගේ කියන්නේ බුද්ධ පූජා තිබීම සංඝයාට දීම විතරක් නෙවෙයි. දන් දෙනවා කියන්නේ කාට උද අපි ගත්තොත් අසරණ මිනිස්සුයෙකුට අපි යමක් දෙනවා කියලා දන් දීමක් නෙමෙයිද? සතෙකුට යමක් දුන්නා කියන්නේ දන් දීමක් නෙමෙයිද? දුප්පත් දරුවෙකුට උපකාරයක් කළා කියන්නේ දන් දීම නෙමෙයිද? අසරණ මිනිස්සුෙකුට ඉන්න තැන හදලා දුන්නා කියමු. දන් දීම නෙමෙයිද? දන් දීම. එතකොට තමා දන් දෙනවා. ඊළඟට අනිත් අයව දන් දෙන්න පොළඹවනවා. දන් දීමේ සමාදම් කරවනවා. ඉතින් මේක දැන් අපි ගත්තොත් එහෙම දැන් වෙසක් කාලේ. දැන් වෙසක් කාලේ ඔබට පේනවා දැන් දන්සන්. මට වෙන්නේ මේකේ අවබෝධයකින් කරන දන්සල් නෙමෙයි බොහෝ විට තියෙන්නේ. මේක මේ චාරිත්‍රයකුයි විනෝදෙකුයි. විශේෂයෙන් මම දකින්නේ දැන් ඔන්න දන්සලක් කරලා ඉවරලා හොඳට බලන්න ඕන අවස්ථාවල වෙනකොට කොහොමද කියලා හැමදේම හවසට එතන ලොකුවට බෆල්ස් දාගෙන බීගෙන නටන. දන්සලින් පස්සේ. එහෙනම් ඒගොල්ලේ අවබෝධයෙන් දන් දෙන පිරිසක්ද? නෑ අර මිනිස්සු ගාවට පත්‍රයක් අරගෙන යනවා ගිහිල්ලා ඉල්ලනවා. දන්සැල්ලක් නිසා නොදීබ්බේ. දැන් මිනිස්සු දෙනවා. ඒ ටික එකතු කරගෙන ඊට පස්සේ පොඩ්ඩක් දීලා හවසට කරන්න ඊට පස්සේ අර ඔලු බක්කු ටිකක් එක්ක හොයාගෙන නටන. එතකොට මේකෙන් අපිට පේනවා ඒක මේ දීමේ අර්ථයක් නෑ ඒකේ. දීම කියන්නේ මේ විදිහට දෙන එක නෙමෙයි. අන්න බලන්න දුටුගැමුණු රජුව රුවන් ඇලි සෑපින් කමද කොහොමද දුන්නේ? ඔක්කොම රටවැසියන්ට එන්න කිව්වා. එන්න කියලා එක දැනකදී රටවැසියන්ට ඉස්සලා බාබර්ලා දාලා. බාබර්ලා ඔක්කොම පිරිමි අයගේ කොණ්ඩ රැවුල් කපනවා. ඔව් කාන්තාන්ට වෙනම දෙනවා කොණ්ඩ හදාගන්න. ඊට පස්සේ නාන්න යවනවා. නෑවට පස්සේ ඇඳුම් දෙනවා. ඇඳුම් දීලා ඊට පස්සේ යවනවා කෑම කන්න. ඊට පස්සේ මල් මිටියක් අතට දෙනවා. හරිම පුදුමයි දාන. එතකොට මේ දන් දීම දන් දීම කියන්නේ මේ වගේ හරි ලස්සන දෙයක්. හැබැයි සමහර තැන්වල මම දැකලා තියෙනවා බොහොම පිළිවෙලට මල් දාන්සල් දෙනවා. මල් දෙනවා මේ පූජා කරන්න කියලා. එතකොට මේ වගේ දානෙට යොදවනවා. ඒ නිසා දිනදී තමනුත් පිරිසිදුව දන් දීමේ තියෙනෝනේ සත්පුරුෂ දාන. සත්පුරුෂ දානේ තමයි සක්කච්ඡන් දානන්දීටි. සකස් කොට දාන දෙනවා. ඊළඟට චිත්ති කත්වා දානං දීති. ගරුසරු ඇතුව දාන දෙනවා. ඊළඟට සහත්තා දානං දීති. තමන්ගේ අතින් දාන දෙනවා. ඊළඟට ඔව් අහක දාන්න අහක නොදෙන දෙයක් පිරිසුදු දෙයක් දාන්න. ඊළඟට තමාට මේ දෙන දේවල් ආපහු ඔව් තමන් වපුරන්නේ යමක්ද ඒක තමන්ට ලැබෙනවා කියන අවබෝධයෙන් දන් දෙනවා. එතකොට මේ විදිහට දානය සමාදන් කරනවා. ඊළඟ එක තමයි තමන් භික්ෂුන් වහන්සේලාව දකින්න යනවා. සිල්ලු තුංගන උතුම් දකින්ද ධර්ම ශ්‍රවණයට ධර්ම කතාවට ධර්ම ඉගෙන ගැනීමට දන් දීමට යනවා. යනකට අනිත් අයව කැටුව යන ඒ අයට පෙන්නනවා මේක දන් දන් අපිට ගොඩාක් වෙලාට ඒක පේනවා මේ දෙමාපියන් දරුවන් එක්කගෙන ඇවිල්ලා වන්දවලා දම් පෑන් දීලා පුතේ මේක පූජා කරන්න මෙන්න මේ වාත් දෙකෙන් පූජා කරන්න පුතේ මේක හොඳට අහගෙන ඉන්න කියලා මේ දෙමාපියෝ දරුවන්ව පුහුණු කරනවා ඒක පිනක්. ඒතර තමා වික්ෂුන් වහන්සේලා දකින්න යනවා අනිත්‍ය දරුවන් නැත්නම් අනිත්‍යත් මේක පිනක්. දැන්ත මෙහෙම ගොල්ලෝ දැන් ඔන්න තමන් කෑම කන්න කෑම මේසියා. ඕන්න ඉතින් කෑම කනම බණිනවා රටේ ඉන්න ආවුදුන්ට. ළමයිනු දැන් අහගෙන ඉන්නවා. වෙන්නේ නැත්නම් මේවා. ඉතින් ළමයින්ට කවදාවත් සිල්ලතුන් ගුණතුන් හොයා ගන්න බෑ සමහර විට. පොදුවේ ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ හානි වෙනව දන්නේ නැත්තම්. එතකොට දන්නවනම් වෙන්නේ මොකද්ද? තමාත් භික්ෂුන් වහන්සේලා දකින්න කැමති, ඇසුරට කැමති අනිත් අයවත් භික්ෂුන් වහන්සේලාගේ අසුරට යොදවල ඊළඟ එක තමයි අත්තනාච සද්දම්බං සෝතුකාමෝ තමා ධර්මය අහන්න කැමති. දැන් දහම් පොත් තියෙනවා, බණ පොත් තියෙනවා, දහම් කැසට් පටි තියෙනවා. මේ මාර්ගෙන් ධර්මය අහලා හොඳ ධර්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත් එක්කෙනාට අහන්න සලස්සනවා. ඒකයි මෙතන මේ අදහස් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට මොකද වෙන්නේ යාට? යාට සසරේ බියක් ඇති සතර අපාය ගැන බයක් ඇති කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇති යහපත අයහපත තේරුම් යනවා. හොඳ නරක වටහා ගන්නවා. කුසල් ලකුසල් හඳුනා ගන්නවා. එතකොට අකුසල් ප්‍රහාණය කරමින් කුසල් වඩන්න මහන්සි ගන්නවා. මේ විදියට කටයුතු කරන කෙනෙක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සුතානං ධම්මානං ධාරණ ජාතකෝ අසන්නා වූ ධර්මය මතක තබා ගන්නවා. එතකොට අසන්නා වූ ධර්මයේ මතක තබා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. දැන් අපි ගත්තොත් අද ඔබ ඉගෙන ගත්ත මොකද්ද මේ සූත්‍රය නම් ඔබ ඉගෙන ගනිමින් සිටින්නේ? මහානාම සූත්‍රය. එතකොට ඔබ මතක තබා ගත යුත්තේ මෙහිමයි. අංගුත්තර නිකායේ පස්වෙනි පස්වෙනි පොතේ අටවෙනි නිපාති මහා නාම නමින් බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ බුද්ධ දේශනාවේ මහා නාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඔව් උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙවැනි උත්තරයක් දුන්නා. ඊට පස්සේ මහා නාම සාක්‍ය ඇහුවා ඒ උපාසක කෙනා සීලවන්ත වෙන්නේ කොහොමද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ මෙවැනි පිළිතුරක් දුන්නා. ඊට පස්සේ මහා නම් සාක්‍ය ඇහුවා ඒ උපාසක තමාට හිතවත්. හැබැයි අනුන්ට හිතවත් නෑ. ඒ වෙන්නේ කොහොමද? ඒක බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිතුරු දුන්නා. ඊට පස්සේ මහා නම සාක්‍ය අහනවා තමාටත් හිතවත් වෙලා අනුන්ටත් හිතවත් වෙලා වාසය කරන්නේ කොහොමද? ඒකට මෙන්න මේ වගේ උත්තරයක් දුන්නා. අන්න ඒකට කියන්නේ අසූ ධර්මය දරාගත්තා. ඒක තමන් දරාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ එක්කෙනාට උගන්වනවා මහානාම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේක මහානාම සාක්‍යයෙන් මෙන්න මේ මැහුවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. එතකොට සීලවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දුන්නා. තමාට හිතවත් වෙලා අනුන්ට හිතවත් නැති කොහොමද කියලා ඇහුවා. මෙහෙම උත්තර දුන්නා. තමාට හිතවත් වෙලා අනුන්ට හිතවත් වෙන්න කොහොමද කියලා ඇහුවා. මෙහෙම උත්තර දුන්නා. අන්න තමා දරාගත්තු ධර්මය අනිත් එක්කෙනාට මතක තබා ගන්න උදව් කරනවා. එතකොට තමාට හිතසුව පිණිස අනිත් එක්කෙනාට හිතසුව පිණිස. තමා මේක හුවා දක්ව ගන්න කතා කළොත් අන්න වරදිනවා. ආ කියපම් බලන්න මොකද්ද කොහොමද උපාසක කෙනෙක් වෙන්නේ කියලා අහන්න. එතකොට එයාට එකපාරට කියන්න බෑ. ඕන විදිහට පල් කරනවා. ඔය මහලකොට දැන් ඕගොල්ලෝ ගියාව. පන්සල් ගියා. හරි ගිය කෝ දන්නවද ඔයා? එතකොට එයාට මොකද වෙන්නේ? එයාට කේන්ති යනවා. එතකොට හටගන්න මොකද්ද? වාදයක්. වාදය හටගන්න තැන ධර්මයක් නැත. එතකොට ධර්මයේ පිලිස අර විදිහට ධර්ම උගන්වන්නේ. ඊට පස්සේ තියෙනවා ඒ මතක තබාගෙන සිටින ධර්මයෙහි අර්ථ නුවණින් මෙනෙහි කරනවා. දැන් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. කොහොමද මම සරණ යන්නේ? දැන් ඒ නුවණින් මෙනෙහි කරනවා. ආ මෙහෙම සරණ යන්න තියෙන මේ විදිහට නව අරහදී බුදුගුණ සිහි කරලා ඒ වාර්ත වශයෙන් තේරුම් අරගෙන හිත පහදවාගෙන. දැන් මම එහෙම කරන්න ඕන. ආන්න දැන් දරාගත්තු ධර්මයේ අර්ථ වශයෙන් මෙනි විමසනවා. මේ වගේ කටයුතු කරන අතරේ අනිත් එක්කෙනාට තියා දෙනවා අපි සරණ යනකොට මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ සරණ ගියා. එහෙම ධර්මයේ ඉගෙන ගත්තා. මෙහෙම මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න තමා දරාගත්තා වූ ධර්මයේ අර්ථ මෙනෙහි කරනවා. අනිත් එක්කෙනාටත් දරාගත් ආ වූ ධර්මයේ තේරුම් මෙනෙහි කරන්න උදව් කරනවා. ඊට පස්සේ තියෙනවා අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධම්මානු ධම්ම පටිපදාවෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ තමන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ශ්‍රාවකයා උපාසක කෙනා මෙහෙම ජීවත් වෙලා එයාට හම්බ වෙන පොයේ දවස්. පොයේ දවස්වල මොකද කරන්නේ? අට්ඨංග ඒ කියන්නේ මේ මේ පංචශීලයට තව අමතර සීල්පද තුනක් එකතු කරගන්නවා. ඒ තමයි පොයේ දවසට, උපෝසත දවසට එයා රාත්‍රී ආහාරයෙන්, ඒ කියන්නේ 12න් පස්සේ ආහාර ගන්නෑ. විකල්ට ආහාර ගන්නෑ උපෝසතේ. ඒක උපෝසතයයි. ඊළඟට එයා නැටුම් ගෙයුම් ගෙයුම් ආදී එදාට. එදාට ඒව නැහැ. ඊළඟට සෙන්සර්ක පාවිච්චි එදාට නැහැ. ඊළඟට විසිතුරු වස්ත්‍ර ආභරණයින් පැළඳීමක් නැහැ. ඊළඟට වටිනා සුඛෝභෝගී ආසන පරිහරණයක් නැහැ. මොකද ඇයි එහෙම අපි කරන්නේ? අසාධාරණ වැඩක්ද? මොකද්ද? රහතන් වහන්සේලා අනුගමනය කරනවා. දැන් බලන්න ගිහියයිටත් එහෙම දේශනා කරලා තියෙනවා නම් රහතන් වහන්සේලා අනුගමනය කරලා උපෝසත සීලය ආරක්ෂා කරන්න කියලා. ඒක තියෙනවා මේ අංගුත්තර නිකාය හරි පැහැදිලිව. උපෝසත සූත්‍ර ශ්‍රාසියක් තියෙනවා. ඉතින් එක දවසක් බුදුරජාණන් වහන්සේට මේ කිඹුල්වත් පුරේදීම හම්බ වෙනවා මේ ශාක්‍ය පිරිසක් හම්බ වෙලා අහනවා මේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ ශාක්‍යවරුනි මේ ඔබ උපෝසත සිල් ආරක්ෂා කරනවාද? අනේ නෑ කියනවා. ඒතර ඒගොල්ලෝ හරි අවංකයි නේ. අනේ නෑ අපි ආරක්ෂා කරන්නේ ඇයි කියලා දන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන හරි පාඩුවක් කිව්වා. විශාල පාඩුවක් කිව්වා. කියලා උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කළා. දේශනා කළා සාක්‍යවරුනි මිනිස්සුන්ට රස්සාවක් හම්බ මේ රස්සාවට අපි කියමු දවසකට රුපියල් 1000ක් පඩි කියලා. එතකොට ඇහුවා මේ පඩි රුපියල් 1000ක් දවසට හම්බ වෙනවා නම් පඩි හොඳද කියලා. හොඳයි කියලා පඩි. රුපියල් 1000ක්. රුපියල් 1000ක් දිනකට හම්බ වෙනවා නම් හොඳ නැද්ද යාට පඩි? සායන හොඳයි නේ. ඊට පස්සේ ඇහුවා එයාට එතකොට හොඳට රස්සාව දිගටම කළොත් අවුරුදු 100ක්. එතකොට ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි මෙයා මහා ධනවතෙක් වෙනවා. ඊට පස්සේ හරි. එයාට හම්බ වෙන දවසකට පඩියේ රුපියල් 10000. කොහොමද කියලා. එයා අරයට වඩා හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පඩි වැඩි කළා. වැඩි කළා කිව්වා දවසකට හම්බ වෙනවා ලක්ෂයක්. කොහොමද පඩි කියලා. හොඳ පඩි. ඊට පස්සේ අවුරුදු 100ක් එයා ඒ රස්සාව කළොත් දවසකට ලක්ෂ ගාණක් උපයනවා. ස්වාමීනි මහා ධනවතෙක් කියලා. එතකොට වදාලා ආ ශාක්‍යවරුනි ඊට වඩා දවසකට ලක්ෂ පඩිය අරගෙන අවුරුදු 100ක් හම්බ කරන කෙනෙකුට වඩා මහා පිනක්. ඒ දැන් අපි ගත්ත දවසකට ලක්ෂයක් කියලා අවුරුදු 100ක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් එකකින් සැප විඳින්න බැරිද? ඊට වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසතෙන් ලැබෙනවා. දැන් බලන්න මම මේ සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ කල්පනා කළා අනේ අපිට පොඩි කාලේ අටවත් අහන්න හම්බෙලා නැහැ මේවා. මේ බුද්ධ දේශනාව තියෙනවා. මේ මේ අංගුත්තර නිකාය මේ අටේ මේ මේකේ මේ පොත් වහන්සේ තුලම. එතකොට එහෙමනම් අර සීල සම්පත්තියේ අනිත්‍යව පිළිටවන්න අපි මෙවැනි බුද්ධ දේශන අහලා තියෙන්න ඕනේ. අහලා නැත්තම් මොකද වෙන්නේ අපි චාරිත්‍රයක් හැටියට සිල් අරගෙන ඊට පස්සේ අපිට ඉතින් හවස 6 හතර අමාරු පහනේ බඩගිනි ඊට පස්සේ අපි සිල් සම්පාවරණය කළා ආයෙ පාසිල් අරගෙන මොන හරි කාවගෙන ඉතින් ඔය ඉන්නවා ඉතින් අපි සිල් ගත්තා කියලා. සාමාන්‍ය එහෙම නෙවෙන්නේ නේ. නමුත් අවබෝධයකින් උපෝසතයක් අපිට ආරක්ෂා කර නැත්නම් අන්න අමතර තවත් අමතර පිනක් අපි රැස් කළා වෙනවා. අනිත්‍යවත් උපෝසතිය යොදවන්නේ නැත්නම් අපි තවත් අමතර පිනක් රැස් කළා කියලා. මෙන්න මේක තමයි මේ ධර්මීය හැසිරීම කියලා කියන්නේ. ධර්මීය ශ්‍රවණය කියන්නේ ධර්මීය ගැනීම කියන්නේ. එතකොට පින්වත්නි ඔබට මේ අද අපි මේ ඉගෙනගත්තු දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට මතක තබා ගන්න ලීසි. ඉතින් මතක තබාගෙන අපි මේ මේ දේශනාවට අනුව අපි කටයුතු කරන්න මහන්සි ගන්න ඕනේ. දැන් මේ ලිපි සකස් කිරීමේදී දැන් අපි ගත්තොත් මේ දහම් ලිපි සකස් කර ගැනීමේදී සමහර අවස්ථාවලදී කාලීන ප්‍රශ්න කාලීන මාතෘකා සමහර අවස්ථා තනුජ වුණත් ලියාගෙන එනවා මම සමහර මාතෘකා කියන දුව මේ මේ මාතෘකා ඉපා අපි මේක ගන්න ඕනේ නෑ මේ මාතෘක අපි ගමු කියලා. මොකද අපිට වැදගත් වෙන්නේ මිනිස්සුන්ව අවසන්නද මිනිස්සුන්ට යමක් එයාගේ හිතසුව පිණිස පවතින යමක් කියලා දෙන්න. හිතසුව පිණිස පවතින යමක් කියලා දෙන්න. අන්නේ කාරණේදී විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ලේඛන කලාවට සම්බන්ධ පින්වතුන් පින්වතියන් දරුවන් ඉන්නවා. විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ අන්නේ එක. මම එහෙම කියන්න හේතුව තමයි දැන් මම මේ ධර්ම ප්‍රචාරයේ පටන් ගත්ත මුල් කාලේ මට මතකයි සමහර ස්වාමීන් වහන්සේලා මට කිව්වා ඥානানন্দ ඔය බණ කියන්න එපා. ඔය බණ මේ සමාජයට ගැළපෙන බණක් නෙමෙයි. ඔයා මේ නිවනක් ගැන කතා කරනවා. ඔයා මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා. ඔයා මේ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා කතා කරන ඕකට මිනිස්සු ලැහැස්ති නෑ. ඔන්න මට කිව්වා මේ වැඩිහිටි ආවඳුරු මට කිව්වා. මිනිස්සු මේකට ලැහැස්ති නෑ. හැබැයි ඒකෙත් ඇත්තක් තියෙනවා. ඇයි? උන්වහන්සේලා කියන්නේ මොකද මිනිස්සු දිහා බලලා මිනිස්සු දිහා බැලුවාම පේන්නේ මිනිස්සු ලස්සන ජීවත් වෙන්න ආසයි, ඉන්න ආසයි. එතකොට මිනිස්සු රැකී ආරක්ෂාව කරන්න ආසයි, ළමයිට උගන්න ගන්න ආසයි. මේ ඔක්කොම මැද්දේ මේක කිව්වහම ඒ මිනිස්සු මේක නිකන් මේ නිකන් අතරමං වේද ලෝක දෙකක කියන අදහසින් ඒක කිව්වේ තරහෙන් නෙමෙයි. නමුත් මං කල්පනා කළා නෑ නෑ නෑ එහෙම වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙනම් මට මම කරන්නේ නොකිය. ඒ මොකද හේතුව? ධර්ම දේශනා කිරීමේදී දේශනා කිරීමේ අර්ථය දන්නේ මමද බුදුරජාණන් වහන්සේද? බුදුරජාණන් වහන්සේ දන්නේ. මම එහෙනම් කියන්නේ මගේ. මගේ එකක් හැටියට අපි කියන්නේ මම මෙන්න මෙහෙම කල්පනා කරනවා මට මෙන්න මෙහෙම වැටහෙනවා මම මෙන්න මෙහෙම තේරුම් ගත්තා මම මෙන්න මෙහෙම කියනවා දැන් ඔබ අහගන්න මේක මගේ එක ඒක හරිනේ ඒතර බුදු කෙනෙකුගේ ධර්මයක් හැටියට මම මාතෘකාවක් දාලා මගේ එකක් කියනවා එතකොට මම හිලා දැක්කේ මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්න එකට මම කැමති මම ඒ නිසා මම කල්පනා කළා ඒක වෙන්න බෑ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ ආකාරයෙන්ම කියන්න ඕනේ. දැන් අපාය ගැන තියෙන විස්තර. ඒ ආකාරයෙන්ම දැන් බුද්ධ දේශනා කීවද්දි කීවද්දි කීවද්දි පේනවා මේකේ මේ බුදුරජාන් වහන්සේ මේ මේ මිනිස්සුන්ව රවට්ටන්න මේ අපායක් විස්තර කළා නෙමෙයි. ඊයේ මම කීව සූත්‍ර දේශනාවත් කායගත සති. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා මහණෙනි හරි ලස්සන උපමාවක්. තියෙන මහණෙනි මේ සතර සතිපට්ඨානේ හොඳට වැඩිවෙ නැත්තම් එයාගේ මනස තෙත මැටි ගොඩක් වගේ කියනවා. උපමා. අහන මේ තෙත මැටි ගොඩකට උපමාවකට කියන්නේ මහණෙනි තෙත මැටි ගොඩකට ලොකු ගලක් කළු ගලක් අරගෙන දැම්මොත් මොකද වෙන්නේ? ඒ කළු ගල අර මැට්ටේ කිඳා බයිනවා. මේ වගේ තමයි මහණෙනි මායයාට ඔබ වෙනස් කරන්න අරමුණු දාන්න පුළුවන් කියන්නේ. ඊළඟට තව පමාවක් තියෙනවා. මහණෙනි හිස් භාජනයක් තියෙනවා හොඳ හොඳට තියලා. දරණයක් මත තියලා හිස් භාජනයක් තියෙනවා. ඒතර භාජනේ තියෙනවා හිස්. පුරුෂයෙක් කෙනවා ලොකු වතුර කඩක් අරගෙන. ආපු ගමන් ඒ පුද්ගලයාට මේ භාජනෙට දාන්න බැරිද වතුර ටික? ඒ වගේ තමයි මහන්නේ හරියට සතර සතිපට්ඨානෙ වඩා ගන්න බැරි වුණොත් ඔබ නොමග යවන්න අරමුණ මෙයා දානවා කියනවා. බලන් හරි පුදුමයි නේ. ඒ පුදුම උපමා ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන මේ මාර්යා ගැන මාරසෙන ගැන අපි දන්නේ නැහැ. බුදුරජාණන් දේශනා නොකරන අපාය ගැන දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි අපේ රැකවරණය කියලා දන්නේ නැහැ. දැන් මම මුල් කාලේ මේ ධර්මයේ කියාගෙන ඉඳලා මිනිසුන්ට හරියට ගැටලුවක්. මොනවද ගැටලුව? මිනිස්සු මගෙන් අහන කොහොමද මේක කරන්න පුළුවන් වේද? අපේ මේ ගිහි ජීවිතය තුළ සෝතාපන්න වෙන්න පුළුවන් වේද කියලා අහනවා. ඊට පස්සේ සමහර උදවිය බලාගෙන ඉන්නවා ධර්මයේ හැසිරෙන කෙනෙකුගේ අවුලක් හැදෙනකම් පොඩ්ඩක් භාවනා කරගන්න ගිහිල්ලා එයාට මොකක් හරි මනස මොන හරි අරුබදයක් ඇති වෙච්ච ගමන් ඔන්න ප්‍රසිද්ධිය කියන ආන් අර පවුල ඉවරයි. ආන් අර පුදුල ඉවර අන්න භාවනා කරන්න කියලා වෙච්ච දේ කියලා අර ධර්මයේ ද්වේෂය එළියට දාගන්නී අවස්ථාව ගන්නවා. එහෙම දේවල් මේ වෙනවා මේ සමාජේ. ඉතින් මේ නිසා අපි හරි පරිස්සමෙන් ඉවසීමෙන් මේ මනුෂ්‍ය ජීවිතය හසුරව ගන්න ඕනේ. අපි අපිට මොනවා හරි වෙලා අපි දුගතිය උපන්නොත් ඔය කවුරුවත් එන්නේ නෑ. අපිම එක එක්කෙනා තනි තනිම යන සංසාර ගමනක් මේ තියෙන්නේ. ඊට මේ ගමනට අපි එකිනෙකාට උදව් කරගන්නවා. දැන් බලන්න මම මේ අද 12 11 මාරේද 11 මාරට ලෑස්තිලා මම ආවේ. එතකොට අපි මේ ගමනට එකිනෙකාට උදව් කරගන්නවා. ආතීත දෙන්න ඕනේ. මම මේකට තමයි මේ ඔක්කොම නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශන මම පරිවර්තනය කරනවා. මේකට පුහු ගෝසාවක් යනවා මේ පරිවර්තනේ වැරදි කියලා. වැරදිච්ච එකක් පෙන්වන්න ඕනේ මට. පෙන්වන්නේ නැහැ නින්දාපාස කරනවා විතරයි. ඒතර මේකෙන් අපිට පේනවා මේ ඒක නෙමෙයි අපි බුද්ධිමත් නම් කරන්න. බුද්ධිමත් නම් කරන්න ඕනේ මේක හිතසුව පිණිස පවතින්නේ කොහොමද කියන කල්පනා කිරීමයි. හිතසුව පිණිස පවතින ආකාරයට උදව් උපකාර කිරීමයි. යහපත සලසා දීමයි. අපිට අපි හිතවත් වෙන්න ඕනේ මම මම මගේ මගේ අදහස. අපි හිතවත් වෙන්න ඕනේ මහා පොළොවට අපි හිතවත් වෙන කලින්. ගස්පලන් වලට හිතවත් වෙන කලින්. ජලයට හිතවත් වෙන කලින් අපි හිතවත් වෙන්න ඕනේ මිනිසයාට. මිනිසයාට හිතවත් වීම ඒ කියන්නේ මානව දයාව පාදක කරගෙන තමයි ඔක්කොම කරන්නේ. දැන් බටහිර මිනිස්සු එහෙම කළේ නැහැ. මිනිසයාට හිතවත් නැහැ. මිනිස්යාට අහිත පිරිස දැන් අපි පවතින දේවල් රසායන බෙහෙත් වර්ග හද හද හද හද ඔන්න දුන්නනේ. බෙහෙත් ගැහුව ගැහුව ගැහුව ඔන්න දැන් රෝග හට ගන්නවා. දැන් නිෂ්පාදන කරනවා මිනිස්යාට හිතවත් නැහැ. ඔන්න දැන් අයිස් කඳු දීවි කියලා යනවා. ඔන්න දැන් රස්ටි වැඩි වෙනවා. දැන් අපිට කෑ ගහනවා බටහිරින් ගස් වවන්න කියලා. කවුද මේ ප්‍රශ්නේ ඇදුවේ? මානව හිතවාදයකින් තොර මේ බටහිර සංස්කෘතිය විසින්. ඉතින් අපි එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි මානව හිතකාමී මානව හිතවාදී පරිසර හිතකාමී ධර්මය. ඉතින් මේ නිසා මේ ධර්මයේ තුල තමයි ලෝකේ අපිට සැපත ලබන්න තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ තනුජා ධර්මපාල දියණී මේ ගත්ත උත්සාහය මම ඒක එතුමියට විශේෂයෙන්ම මම පින් දෙනවා බොහොම මේ මිනිසුන්ගේ ප්‍රශ්න කෙරෙහි සෑහෙන ඉවසීමකින් කරුණාවකින් බලනවා. මට දවසක් කිව්වා ස්වාමීන් මට හරියට ලියුම් එනවා කියලා. පෞද්ගලික ජීවිතයේ මිනිසුන්ගේ ප්‍රශ්න. දැන් මේකේ තියෙන එක තැනක මේ එක පුතේ දිවින සාගන්න ලෑස්ති වෙලා ඉඳලා මේ ලිපි කියවලා යා එකෙන් බේරිලා. මේක අපිට නොතේරි අපිට නොකියපු කොච්චර ජීවිතයක්ද හැදෙන්නේ. ඉතින් ඒ නිසා මේ තනුජා ධර්මපාල දියණියට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම අපිට බොහොම හිතවත් මහත්මයෙක් ඉන්න අපේ කරුණාදාස සූර්යාරච්චි මහත්මයා මට මතකයි. මම අනුරාධපුරේ වෙසක් පෙරසටහන කරාට පස්සේ ලිපියක් ලියුවා. දැන් මම මං ගැන අනේ හාමුදුරනේ දේශපාලනයට නම් යන්න එපා කියලා. එතකොට මට මතකයි අපිට බොහොම ආදරේ එතකොට මේ දේශපාලනයට අපි යනවා නම් අපට ධර්මයේ නොතිබිය යුතුයි. ධර්මයේ තියෙනවා නම් දේශපාලනේ කලවම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම නම් සලකන්නේ ධර්මයමයි අපිට උවමන. එතකොට හැබැයි මෙහෙම එකක් අනාගතයට අපි ධර්මයේ තුලින් ජීවිතේ සකස් කරගන්න හැටි කියනවනේ. මොන මම අලුතෙන් පොඩි සංවිධානයක් පටන් ගත්තා. හැපි ග්‍රීන්ස් කියලා. ඒ සංවිධානයේදී මම බලාපොරොත්තු වෙන්නේ අනාගත දුර්භික්ෂයට මුහුණ දෙන්න හැම ගෙවත්තක්ම වගා කරන්න උදව් කරනවා. එතකොට තමයි මට තේරුම් ගියේ විශාල කුමන්ත්‍රණයක් ගිහිලා තියෙනවා අපේ රටේ ගොවියන්ට විරුද්ධව. මොකද්ද කුමන්ත්‍රණේ? දේශී බීජ වර්ග ඔක්කොම විනාශ වෙලා. මේ වෙනකොට ඔක්කොම ගේන්නේ පිට රටවල. මේක පිටිපස්සේ තියෙනවා යම්කිසි මේ අපේ රට දුර්වල කිරීම යම්කිසි දෙයක් අපේ ජනතාව. මට තේරෙන්නේ නැහැ. ඉතින් මං ඉක්මනට ඉක්මනට මෙයාට බීජ ආරක්ෂා කරගන්න රැකගන්න ඊළඟට මේවා වගා කරගන්න මහන්සි ගන්න කියලා මං අලුත් අදහසක් දීගෙන යනවා. මොකද හේතුව මේ අපේ දේශීය දේවල් අපිට නැතුව ගියොත් අපේ දේවල් පිටරට දේවල්ම අපි හිතුව ගත්තොත් අපිට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඒකට පොඩ්ඩක් මං පරිසරය කියන එක ධර්මයට තියෙන සම්බන්ධ එකක් මම කැමතියි බොහොම පරිසරයට. ඒ නිසා මේ ඉතින් මේ පින්කම සඳහා ඉතින් ලේ කවුස ආයතනයේ ඒ ප්‍රධාන පින්වතුන් ඒ වගේම සේවක ඒ පින්වතුන් පින්වතියන් අපේ ධර්මය ඉගෙන ගන්න ධර්මය ඇසෙන විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින හේතු ආසනා වේවා. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනාට මේ මහානාම සූත්‍රය ඉගෙනගෙන විශේෂයෙන්ම මේ මේ විදිහට අපි තිසරණේ පිහිටලා අපි පන්සිල් ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඕනේ. ඊළඟට අපි තමාට විතරක් හිතවත් නොවි. තමාට හිතවත් වෙන්න ඕනේ. තමාට හිතවත් වෙනා වගේම අනිත් අයටත් අපි හිතවත් වෙලා අත්හිත පරහිත වෙලා අපි අපේ මේ ජීවිතේ මේ ජීවත් වෙන තියෙන සුළු කාලේ අපිට බොහෝ පින් රැස් කරගෙන ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා